ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙන ස්වාරාණීය මහා පුණ්‍යක්‍රියාවකට සහභාගී වෙන සෑම දෙනාම සෝමනස්ස සහගතවම ඥාන සම්ප්‍රයුක්තවම සමාධිගතවම මේ මහා පින්කමේ යෙදිය යුතු බැවින් පළමු කොටේ හිතේ සමාධිය ඇති වෙනු පිණිස ආජී වස්තමක සීලය සමාදන් වෙමු.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 නායක සංඝාන්තරාගේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි එමන සිටින දායක සභාවේ නාමදලා ඉලගල කන්දාරම් සේනාපති සම්බන්ධ සියලුම දායක මහත්මයන් උදායි මේ අවස්ථාවේදී අපට තියෙන්නේ ඒ පින්කමේ අදහස අතන කීපයකින් පැහැදිලි කිරීම ඒ විස්තර වශයෙන් එකම කියවු අවස්ථාවේදී මොකද කවුරු දන්නා මේ කාර්යයක් දන්නා විතර මා අපලකට කරනවා අපි ගෞරවය මාසකලකට ආරාධනා කරා මේ ස්ථානයේ වස්තුවිනට වස්තු දෙන්නට ආරාධනා කරනවා. උන්වහන්සේ ආරාධනා කරන කර්මයන් මේ වස්තුවිනේ කරන්නේ. විදේශතර වටාමි වස්තුවාරණය කියන අනුරය අපේ කාර්යයක් අපේ දුර කියන ජීවය පූජකර. අපි තාම වාක්‍යය ගෞරවය इसमें जीव का सुधार कर निश्चय की मत में निश्चय के सहभागी के මේ කීවලේ පූජාන කර අද දිනේ මහා සංඝරත්නයට පූජා කිරීමට සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි තාම කරුණාවෙන් රාජ්‍යවල නමස්කාර පූර්වක ඉලා දෙනවා. ඒ මහා සංඝරත්නයෙන් පිළිවෙලකට ජීවරය මේ අවස්ථාවේදී පිළිගන්නා හැටියට කවුරු මහා සංඝරත්නය පිළිගන්නා හැටියට ආරාධනා කරන පූජා කටයුතු කරගෙන යාමට සම්බන්ධ මහා සංඝරත්නය istirahat ya. Mas Radi. श्रद्धावंत <clears throat> මහා සංඝ රත්නයේ වෙත කරන ලද ආරාධනයේ කාටත් පැහැදිලි මාස 3කට ඉහතදී අසල පොය දවසේදී දායක පින්තුන් විශාල පිරිසක් එක්කාසු වී මහා සංඝ රත්නයට ආරාධනා කරන්න යෙදුණා. පූජ්‍ය මොරගොල්ලේ සුදාම ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයට වස් එළමී වැඩ වාසය කිරීමේ ආරාධනය කළා. එවැගේම කැපකරු දායකත්වයේ ප්‍රතිඥා කළා. මේ කාලයේ තුල සිව්පසෙන් උපස්ථාන කරන බවට තම තමා විසින් නිත්‍ය සීල උපෝසත සීල සමාදන් වේ නිවන් මඟට කටයුතු කර ගන්න බවත් ප්‍රතිඥා කළ ඇති. ඒ කටයුතු එසේ සම්පූර්ණ කොට නිමව මහා පවාරණයෙන් පසුව චීවර මාසයේ තුලදී සිදු කරන ලබන විනයානුකූල ආචාර්ය සාරාණීය මහා පූජාව කියන මේ කටින චීවර පූජා පැවැත්වීමටයි සූදානම. ඉන්නතුනි කටින චීවරයක් පූජා කර ගැනීම ලැබෙන්නේ බුද්ධ ශාසනයකදී පමණයි. කටින චීවරයක් පූජා කරගන්න ලැබෙන්නේ මහා සංඝ රත්නයේට පමණයි. එක නමකට දෙනමකට තුන් නමකට හතර නමකටවත් කටින චීවරයක් පූජා කළ නොහැකි වෙනවා. අඩුම ගානේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ පස් නමක් වැඩෙන්නට ඕනේ. වස්සස්වාසිකේ එක නමක් වුණත් ඝන පූර්ණේට පස් නමක්ම සිටින්නට ඕනේ. දැන් මේ මොහොතේදී විශාල සංඝ පිරිසක් මේ ස්ථානයේ වැඩ ඉන්නවා. සීලදනා වහන්සේ ආරණ්‍ය වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම ශාස්ත්‍රාවට අයිති බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය මේ ස්ථානයේ 1973 සිට අකණ්ඩව මේ චාරිත්‍රය කරගෙන එනවා. ඒ නිසා පින්නතුන් දන්නවා මේ සම්බන්ධ විධිවිධාන කළ හැකි ආකාරය. දැන් මේ පරිවාර පරිස්කාර භාණ්ඩ රාශියක් සහිතවයි කටන චීවරේ පූජා කරනු ලැබෙන්නේ. දැන් මේ මොහොතේදී මේ පරිවාර පූජා භාණ්ඩ කල්පරුක්යක් වාගේ සකස් කරලා තියෙනවා ගරු භාණ්ඩත් තියෙනවා. ඒ සියල්ලම කඨින චීවරේ පූජා කරන වෙලාවේ එක වචනයෙන් සංඝ සතු බාටපත් වෙනවා. සමහර විටේ මේ වැස්ස පින්න නිසා තව පාරේ තොට එන පින්න තුනොත් ඇති පූජා භාණ්ඩ රැගෙන. සමහරට gederin පිටත් වෙන වෙලාවලොත් ඇති. අද මේ ස්ථානයේදී පැමිණ මේ කඨින පූජාට සම්බන්ධ කරනු පිණිස යන්තා පූජා භාණ්ඩ දාන වස්තු සංවිධානය කරගෙන ඇතොත් ඒ සියල්ලම පේනතෙක් මානේ ඇහනතෙක් මානේ නොහිටියත් ඒ සියල්ලම කටන පූජාව පූජා කරන වෙලාවේ සංඝ සතු බාටපත් වෙනවා. මේක ආචාර්ය දෙයක්. ඉනතුන් අහලා තියෙනවා නේද? ඈත අතීතයේ ඉඳලා තියෙනවා චක්‍රවර්ති රජදරුවෝ. බොහෝසෙන් දීර්ඝාස කාලවල ශක්තිති රජවරු පහළ වෙනවා. ඒ රජතුමාට තියෙනවා පුණ්‍ය irdi විශේෂ හතරක්. ඒ එකක් තමයි චක්‍ර රත්ඥානුභාවයෙන් අස්ව රත්ඥානුභාවයෙන් හස්ති රත්ඥානුභාවයෙන් අහසින් යන්න පුළුවන්. ඒ චක්‍රිත රජතුමා අහසින් යන වෙලාවේ එතුමාට පරිවාර වශයෙන් එකතු වෙන්න කැමති සිවුරංග සෙනඟක් දාස දාසී කම්කරු ආදීනුත් අජපාල ගෝපාල ආදීනුත් පින් මන්දිය ඇත්තුපවා අහසින් යන්න සමර්ථ වෙනවා උතුරු කුරු දිවේ නැට යනවා පූර්ව විදේහයට යනවා අපර ගෝයානියට යනවා ආසී යනවා නමුත් ඒ ශක්තිත රජතුමා නොමැති වේලාවක අනිත් පිරිසට ආසී යන්න පුළුවන් කමක් වන්නේ නැහැ ඒ වාගේ කටනේ පූජාව හැර වෙනත් වේලාවල්හිදී කොයිතරම් අටපිරිකර තුනුසූරුවා නොයි පරිස්කාර භාණ්ඩ මාමරි ඔසඩ පූජා කළත් කටිනානි සංස ලැබෙන පූජාවන් වන්නේ නැහැ නමුත් අර ශක්තිත රජතුමාට එකතු වීමෙන් අහසේ යන්න හැමදෙනාට පුළුවන් වෙනවා වගේ කටන චීවර පූජාව කරන වෙලාවට සම්බන්ධ වෙන හැම වස්තුවක්ම කුටිසෙනසුන් හරි සක්මන් මලු රාත්‍රී ස්ථාන දිවා ස්ථාන සක් එවාගෙම ධර්මශාලා අග්නිශාලා එවාගෙම පින් මේ පෙන් පකුණු ලිං ආදී මේ හැම දෙයක්මත් එවාගෙම අනිකුත් මේ දාන වස්තු කොම කටන චීවර පූජාවට සම්බන්ධ කරනවා නම් ඒ සියල්ලම අහසින් යන සක්විති රජතුමාගේ පරිවාර සම්ප්‍රත්‍යයෙන් නිවන් දකිනාතුරු බිඳියේ නොහැකි ආනිසංස ගෙන දෙන කටින චීවර පූජාමේ කුසලයේත සමාන ආනිසංස විඳින්න කරන හේතු වාසනා වේනවා. එනිසා දැන් සෑම දිනම සිත් සතම් පාදවා ගන්නට ඕනේ. මේ කටින චීවර පූජාව දැන් මහා සංඝ රත්නයේ පූජා කළෙන් පසු මේක තියෙන විනී කර්ම සම්පූර්ණ කළාම මේ වස්සාන ආර මාසිතම් දවස් 3යි තියෙන්නේ ඊළඟට හේමන්ත ඍතුවේ මාස 4 මේ කාලය තුල ඒ කටිනානිසංස වශයෙන් භික්ෂූන් වහන්සේට විශේෂානිසංස පහක් ලබාගත හැකි වෙනවා වගේම ඒ ආනිසංස වශයෙන් දායක පින්තුන් සසර වසනාතුරු නිවන් දකිනාතුරු හිසෙම අකුසල බලවේගයකින් යටකල නැකී උපනුපන්තනේ දෙවන්නේක් නොවේ අග්‍රගණ්‍ය සැප සම්පත් ලැබමින් නොනැවති දාන සීල නෛෂ්ක්‍රාම්‍යාදී දසපාරමී සපුරාගෙන සතර මඟ ඵල පිළිවෙලින් ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු ඒකාන්තෙන් වාසනාව ලැබෙනවා එනිසා දැන් සෑම දිනම බලවත් චිත්ත ප්‍රසාදයෙන් හිතේ සමාධියෙන් ආනසංස දක්නා මෙනෙහි කරන නුවණින් යුතුව මේ වස්තුව සංඝ සතු කොට පූජා කිරීම පිණිස තුන්සාරයක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඕකාසමයං බන්තේ ඉමං කටින චීවරං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම ဒုတိယံ පි මයං බන්තේ ඉමං කඨින චීවරං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ ඉමං කඨින චීවරං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම සාදු මේ මාත්මයා සියතින් මේක පූජා කරනකොට හැම දිනම එක හඳින් සාදුකාර දීලා පින් අනුමෝදන් වෙන්නේ විශේෂයෙන් අද මේ මොහොතේදී වචන කීපයකින් සංග්‍රහ කිරීම සුදුසුයි. අද කටිනානිසංස දේශනේ සහිත පුණ්‍යානුමෝදනය පූජ්‍ය සුල්තානාගොඩ සද්ධා සීල ස්වාමින් වහන්සේට පවත්වා ලන ලෙස ඊටාම කරුණාවෙන් අපි ආරාධනා කරනවා. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ඒක පිළිගත්තා. මගේ වචනින් කී යුතු හැඳින්වීම් කීපයක් සඳහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා 1973 වර්ෂයේහි පූජ්‍ය සාරිස්පත්වේ සුධම්මානන්ද ස්වාමින් වහන්සේ පූජ්‍ය පාලවිතියල ජනානන්ද ස්වාමින් වහන්සේ පූජ්‍ය නාවයනේ අරිඥාන ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ වස් එළඹි පළමුවෙන්ම මේ අල්ලකන්ද ආරණ්‍ය සේනාසනයේ පටන් ගන්න යෙදුණා ඒ අවස්ථාවේ පූජනීය රාජකීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ජනවංශා බෙදාන මාහිමියන් වහන්සේ එතෙන් පැමිණියා වූ සෑම දිනාටම බුද්ධ ශාසන ආරක්ෂාව කර ගැනීම සඳහා මේ ආරණ්‍ය ආරම්භ කරන බව ප්‍රතිඥා කරමින් වාසේ බොහෝම ගෞරවයෙන් හැම දිනාට කරුණු පහදා දෙමින් මේ ස්ථානයේ සම්බුද්ධ ශාසනයේ અભිවෘද්ධිය පිණිස පවත්නා කේන්ද්‍ර ස්ථානයක් වේවා කියලා සින්සන කළා පින්තුනේ 1985 ජනවාරි මාසයේ ඉඳලා පූජ්‍ය සල්තානාගොඩ සද්ධාශීල ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝ පිරිස මේ ස්ථානයේහි භාවනා වැඩ සඳහාම වින් කරගෙන බොහෝම ලස්සනට වැඩසටහන් කරගෙන ආවා. විශාල ජනතාවක් ඒ සඳහා යොමු වුණා. ඒ අතර තවත් සුදුවීන් ඇති වුණ 1977 97 වර්ෂයේ අපි බුරුම රටේ ඉඳලා එනකොට අපට ලංකාවේ ආරංචි වුණා විශාල බිහිසුණු යුද්ධයක් තිබුණ බව. ඒ අවස්ථාවේදී මම බොහෝම කරුණාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ආරක්ෂා සංවිධානයේ නියුක්ත සෑම දෙනාටම හිතසුව පිණිස ආරක්ෂා පිණිස පිරිත් දේශනාවක් ආරම්භ කරන්න ස්ථාන කිහිපයකට විධාන කළා. එන් පළමු තැන ගත්තේ ඇල්ලේ කන්ද ආරණ්‍ය සේනාසනයයි. වස් අවසානයේදී මට මතක හැටියට ඔක්තෝබර් මාසයේ ඉඳලා දවස් 75ක් තුලදී සබ්බපාපස් ගාථාවෙන් දසලක්ෂයක් සහ සෙසු සතර බණවර බොහෝ වාරයක් පිළික් කරලා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට පොලිස් දෙපාර්තමේන්තුවට දෙන්න යෙදුණා. ඒ කාලේ කරන ලද පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආරංචිය නිසා විශාල පිරිස් මේ තෙරේ ස්ථානට ඇදීගෙන ඉන්න පටන් ගත්තා පිරිත්යෙන් පිරිත් නූලාදී ලබා ගන්නද සැබවින් මේ කාලය තුල දහම් පොත්පත් බෙදා හැරීමේ වටිනා පින්කමක්ද සිද්ධ වුණා එයින් ස්ථානයේ භාවනා වැඩ කටයුතු බොහෝ සෙයින් අතපසු වීමටත් කාරණයක් ලැබුණා ඒ අතරතේ පසුගිය 1995 සිට අපේ බුරුම රටේ පා ආව භාවනා මධ්‍යස්ථානය ඇසුරු කරමින් ශ්‍රී ලංකාවට භාවනා මාර්ගයේ පමුණවා ගන්න සමත් වුණ උරුම රටේ රැංගුන් නුවරින් සැතපුම් 200කටත් එහා පිහිටි මෝලමියෙන් මූඩෝන් කියන නගර දෙක අතර බොහොම පැරණි කඳු වැටියක් අසුරු කොට ඇති පා ආව චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානාධිපති මාහිමියන් වහන්සේ ප්‍රදාන දහනමක් අපි ලංකාවට පමුණවා ගත්තා. ගල්දුව ආරණ්‍ය සේනාසනයේ මාස දෙකක වැඩසටහනක් පැවැත්වුවා. එයින් අනතුරුව නීතිරගල ශ්‍රී ඥානාරාම ධර්ම ආයතනයේ අවුරුද්දකට වැඩි කලක් මේ වැඩසටහන පැවැත්වුවා. එයින් අපේ බොහෝ ස්වාමින් වහන්සේලා ප්‍රයෝජන ගත්තා. නැවත නැවතත් ඒ බුරුම රට අවභාවනා මධ්‍යස්ථානයේට අපේ සිල්වත් ස්වාමින් වහන්සේලා යවමින් වැඩම කරමින් ඒ වැඩසටහන් අපේ ශ්‍රී ලංකාවට තව තවත් දියුණු කර ගැනීමට සහාය දුන්න. ඒ අතරතේ නා උයන ආරණ්‍ය සේනාසනයේ ඒ විදිහටම ඒ වැඩසටහන පවත්වාගෙන ඉඳ පටන් ගත්ත 1997 ඉඳලා ඒ අතරතේ පූජ්‍ය සුධම්ම ස්වාමින් වහන්සේ අපි සමග බුරුමරාට කලක් ගත කළා පූජ්‍ය සුල්තානාගොඩ සද්ධාශීල ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසක් මගේ මතක හැටියට 1996 නොවැම්බර් මාසයේ 11 වෙනිදා පාව භාවනා මධ්‍යස්ථානයේට වැඩියා. ඒ කලක් වැඩ ඉඳගෙන උන්වහන්සේ මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණා. දේශගුණේ අනුවත් ආහාර පාන අනුවත් බොහෝ අපේ ස්වාමින් වහන්සේලාට අසනීපකම් ඇති වුණා. ඒ අතර පූජ්‍ය සූතානාගොඩ සද්ධාශීල ස්වාමින් වහන්සේ දැඩි අසනේ බෙදපත් වෙලා බෙහෙත් අරගෙන ශ්‍රී ලංකාවට වැඩියා. සුදම්ම ස්වාමින් වහන්සේ තවත් ටික කලක් එහි වැඩ හිටියා. ඒ අතරේ පසුගිය 2400 2004 වර්ෂයේහි 2004 වර්ෂයේහි නාවිනට පැමිණි සුදම්ම ස්වාමීන් වහන්සේ අපට බොහොම ගෞරවයෙන් කියා හිටියානේ ස්වාමීනි අපට ශ්‍රී ලංකාවේ තියෙන විවේක ස්ථාන තුලින් එක තැනක් තමයි ඇල්ලේ කන්ද ආරණ්‍ය. එනිසා මේ ඇල්ලේ කන්ද ආරණ්‍යයත් අපට මේ නා ඔයන ආරණ්‍ය වගේම භාව භාවනා වැඩසටහන් මෙහෙයවීමට උපකාර වනු මැනව කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටියා. ඒ අතරේ බුරුම රටෙන් වැඩම කළ භාවසයාද ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ඇතුළේ උන්වහන්සේගේ දෙවෙනි කර්මස්ථානාචාර්යයන් වහන්සේ වෙන පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේ මේ ස්ථානයේට අපි වැඩම කරවා ගත්තා 2004 නොවැම්බර් මාසේ මට මතක හැටියට 16 වගේ දවසක එදා පටන් මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලාට ඒ වැඩසටහන් පුහුණු කරවීම සඳහා උන්වහන්සේ මඟ පාදා දුන්නා සති දෙකක් හෝ ඊට සමීප කාලයක් උන්වහන්සේ මේ වැඩ සිටියා පහු යනතුරු ඒ අතරතේ ඒ සඳහා මේ ස්ථානයේ සහභාගී වූ පූජ්‍ය බලංගොඩ ධම්මරන්සේ ස්වාමින් වහන්සේ නාසරන්දර ඉංග්‍රීසි භාෂාත් පුළුවන් අවුරුද්දක්ම බුරුම භාවනාව කියන්නේ බුරුම රටේ පාව භාවනා මධ්‍යස්ථානයේ ගත කරලා අපේ බොහෝ ස්වාමින් වහන්සේලාටත් උපකාරී වෙලයි ලංකාවට වැඩි. ඉතින් පූජ්‍ය ආරියනන්ද ස්වාමින් වහන්සේ මගින් අවසර අරගෙන එම ධම්මරන්සි ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට පත්කලේ අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනට සහභාගීව උපකාර වුණු පිණිසයි අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේ මෙතනින් වැඩියාට පසුව ඒ කාර්යභාරය එන ධම්මරන්සේ ස්වාමීන් වහන්සේට පැවරුණා උන්වහන්සේ බොහෝම නීතිගරුක වගේම අවංක ප්‍රතිපත්තිගරුක ස්වාමීන් වහන්සේ නමක් බව කවුරුත් දන්නවා ඒ නිසා තමයි මෙතෙන් යොමු කරන්න යෙදුනේ ඉතින් මේ වැඩසටහන සඳහා පින්නතුනි අපේ පැහැදිලි තේරුමක් හදා ගැනීම වටිනවා. එහෙමක් නිසා අපේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට දේශනා කළා තියෙනවා ආර්ය වංශ ප්‍රතිපදා හතරක්. ඒ ආර්ය වංශ ප්‍රතිපදා හතර වඩන ස්වාමින් වහන්සේලාට ඒ සඳහා පූර්ණ විවේකයක් අවශ්‍යයි. උන්වහන්සේලාට පූර්ණ විවේකයේ තිබුණොත් තමයි ආර්යවාස ප්‍රතිපදාව හරියට අනුගමනය කළ හැකි වෙන්නේ. දැන් මේ පාව භාවනා වැඩසටහන කියන්නේ වෙන කිසිවක්ම නෙමෙයි අලුතෙන් හොයාගත් දෙයක් නෙමෙයි. ඈත අතීතයේ ප්‍රථම බුදු සසුනේ පවත්වාගෙන ලැබුණු සමති උපාසනා භාවනා මාර්ගයයි. ඉන්නතුන් කියලා ඇති විසුද්ධි මාර්ගය කියන වටිනා ග්‍රන්ථය මේ විසුද්ධි මාර්ගයේනේ අනුපිළිවෙල තමයි මේ පාව භාවනා මධ්‍යස්ථානේ පුහුණු කරන්නේ. මේත පෙර සමත භාවනාව වැඩි භාවර මේ බාරගත්තේ නැත්තේ ගනේ බොහොම අනතුරුදායක වන බැවිනුයි. නමුත් ඒ පාව භාවනා මධ්‍යස්ථාන වාසී පූජනීය ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් සමත භාවනා වැඩුව අය බොහෝම දියුණුවටපත් වුණා. බොහෝ දිනේ කෂ්ඨ සමාපත්තිලාභීව තමයි විපස්සනාවට හැරෙන්නේ. ඒ විදිහට වැඩසටහනක් ඒ විසුද්ධි මාර්ගයේ දැක්වෙන පිළිවෙලටයි එහි අනුගමනය කරන්නේ. ඒ ඒ ප්‍රතිපදාව කෙලින්ම ආර්ය වංශ ප්‍රතිපත්තියමයි. ඒකට ප්‍රධාන වශයෙන් ගන්නේ භාවනා රාමතාව. ඒ භාවනා රාමතාව හරියට කරනවා නම් තමයි ඉතරීතර ජීවර සන්තෝෂය, ඉතරීතර පින්දපාත සන්තෝෂය, ඉතරීතර සේනාසන සන්තෝෂය කියන මේ ඉතිරි ආර්ය වංශ ප්‍රතිපදා සියල්ල සම්පූර්ණ වන්නේ. ඊයේ සුදුසු පරිසරයක් දැනට සම්පාදනය වී තිබෙනවා. ඉතින් මේත කලින් අර පිරිත්පැන් ලබා ගැනීම, පිරිත් නූල්, පිරිත් තෙල්, පිරිත් වැලි ලබා ගැනීම, බෝධි පූජා පවත්වා ගැනීම ආදී බොහෝ ආගමික වැඩ එයින් නැවතීමද සිද්ධ වුණා. ඒක සමාජ පින්නතුන්ගේ බාධාවක් කියලා හිතෙන්න පුළුවන්. සමාජ වැරදි හැඟීම් හිතෙන්නත් පුළුවන්. මෙතන මේ ක්‍රිස්තියානි බලපෑමක්ද මෙතෙන්ද රිංගලා තියෙන්නේ කියලා. සැබවින් මෙහෙම දෙයක් අබමා රේනෝ කැත්තේ නෑ. ක්‍රිස්තියානි බලපෑමක් ආරිවංශ ප්‍රතිපදාව යැත්තේ නෑ. ආරිවංශ ප්‍රතිපදාව උතුම් ලෙස අනුගමනය කිරීම පිණිසයි මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ. එනිසා මේ ප්‍රධාන දායක මඬුල්ල මං එතන හෘදයාංගෝ මේක පිළිගෙන ඇති කියලා. එවාගේ වටපිටාවින් සුළු ආ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් තමයි ඒ වගේ වචන හෝ කතා කරනවා නම් කරන්නේ නැත්තේ. ඒ වගේම එදා 2004 වර්ෂයේ අපි පැමිණි වෙලාවේ අද දක්වා අවුරුදු දෙකක් මට පැමිණීමට නොලැබුණේ මේ ස්ථානයේ අඩුපාඩුවක් නිසා නෙමෙයි මං දැඩිසේ අසනීපින් ගත කරපු නිසායි. පසුගිය ඔක්තෝබර් මාසයේ කීප වාරයක් මම දැඩි සාතුව ලැබමින් බොහොම දුකසේ ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණා. එම අවස්ථාවල මේ හැමතැනටම ඉන්දියේ ගමන් ඔක්කොම එන හිටියා. නමුත් අපේ වෛද්‍යවරුන්ගේට නිවන් සුව ලැබෙන්න විශේෂයෙන් ජනවාරි මාසයේ 16 වෙනිදා ඉඳලා මට ප්‍රතිකාර සැලසූ කෝට්‍යාවත් වේද මහත්මයාට නිවන් සුව ලැබෙන්න මේ වාරේ මට ඒ ගන්න පුළුවන් වුණා. ඒ වගේම මම සන්තෝෂ වෙනවා මේ යන වැඩසටහන දැකලා මොකද නාවේ නාරන්නේ සේනාසනය කෙරෙන්නේ මේ වැඩසටහනමයි. එයින් ඒ දායක පින්නතුන්ගේ බිඳක්වත් කිසියම් අඩුපාඩුවක් වෙලා නැහැ. අර පිරිත්පන් පිරිත් නූල් ආදී ලබා ගත්තට වඩා මේ වැඩසටහන අනේ සාදු කියලා හිත පාදවා ගත්තා නම් සීලම රෝග බය සංසිඳලා ආරක්ෂාව සැලසෙනවා ඒකාන්තයි. එනිසා ඒ ගැන බලවත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට ඕනේ. පින්නතුන් ආලා තියෙනවානේ දෙකක් සරුසාරණන් තමයි අස්වන්නේ සාර වෙන්නේ. ඉසුරු කෙතක අස්වැන්නේ සාරෝ යන්නේ නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ වගේ තමයි සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ආර්ය වංශ ප්‍රතිපදාට අනුව පිළිවෙත් පුරාණ යනකොට උන්වහන්සේලාගේ ගුණය සිහි කිරීම පවා අමා මහ නිවන සාදා දෙනවා. උන්වහන්සේලා දැකීමෙන් අසපාද මෛත්‍රී ඇසින් දැකලා සිත පහදවා ගැනීමෙන් කල්ප ලක්ෂයක් අපාට නොමැති කල්ප ලක්ෂයක් නිත්‍රෝගයක් නොමැති නොලැබී සුගති සම්ප්‍රාප්තින්ද අමාමා නිවන් සුව ලබන්න හේතු වෙනවා. වාසීලාට බොහෝත් නගා රැඳීමෙන් ප්‍රවා කවදාකවත් හස්තපාද විකාරයක් නැතුව නිරෝගී කයක් නිරෝගී දෑතක් දෙපායක් ඇතුව නිවන් මඟ පාරමී පුරාගෙන වාසනාව වෙනවා. වාසීලාට දන් ඇන්දක් පිදීමෙන් එවාගේම දහත්තක් පිළිගැන්වීම වතුර පින් තන්පදක් හරි පිළිගැන්වීමෙන් සසර වසන වතුර නැති කියන වචනයක් අහන නොවේ සෑම සම්ප්‍රත්‍යක් මුදුන් ප්‍රත්‍යේ අමාමහ නිවන් ගැන දෙනවා මේ නිසා දැන් මේ ස්වාමින් වහන්සේලා ගෙන යන මේ වැඩසටහනට ධෛර්යමත් දීමක් ධෛර්යය දීමක් තමයි මේ සිදු කරන ලබන්නේ එනිසා ඉදිරියට තව තව සිල්වත් ගුණවත් නනවත් පැතිපත්තු ගරුක බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙම ස්ථානයේ පහළ වෙත්වා මෙම ස්ථානයේ පිළිවෙත් පුරන ස්වාමින් වහන්සේලාට මැස්සෙකුගෙන් මඳුරයකින්වත් හිංසාවක් නොවේවා වාසේලා තබන තබන පීවරක් ගානේ සිටේ සමාධිය වැඩේවා විපස්සනා ඥාන වැඩේවා ආර්ය වංශ ප්‍රතිපදා පිරේවා ඒ හේතුයෙන් මේ ශීඝ්‍රයෙන් පිරියන ප්‍රතිපත්ති ශාසනේ නොපිරිහි ගගනතලයේ සඳේන මණ්ඩලෙමින් දිදුලෙමින් ගබලෙමින් අපරාජිත විරාජිතව අරුදු 5000 පිරිනාතුරු ධ්‍යාන අභිඥා මාර්ගපාලාභියෙන් ලැබෙලේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ විශාල පින්කමේ ආරමුණ වන්නේ වර්ෂයකට වරක් මහා සංඝරත්නයේ වෙත සපරිවාර කත්න පුජේවරයක් පූජා කිරීමයි. ඒ සඳහා ඊයේ දවසේදී ඊයේ සන්ධ්‍යාවේ මහා වර්ෂාපතන මැද්දේ නම පිරිස එක්කාසු වෙලා ධර්ම ශ්‍රවණය කළා. උදේ පාන්දරම මේ වැඩම කරවා වදාළ නන්දසිං වැඩම කරවා වදාළය මහා සංඝ රත්නයේ දන්පැන් පිළිගන්නවා දැන් මේ මොහොතේදී මහා සංඝ රත්නයේ ආරි මහා සංඝ රත්නයේ ගුණස්කන්ධයේ සත්‍යයන මනසිකාර කරමින් ගෞරවයෙන් පිළිඅරගෙන සියාකින් දානේ බෙදා හදා පිළිගන්නවා සීලේක පීඨය පරිවාර පරිස්කාර සහිත කටන චීවරේ පූජා කළා ආස්වාල්ප වේලාවකින් පුණ්‍යානුමෝදනයේ සවන් දීමේ අවස්ථාව ලැබෙනවා. මෙසේ මේ දාස පුරාම සිද්ධ කර ගන්නා ලද මේ කුසල සම්භාරයේ කටින පූජාමය කුසල සම්භාර භාවතු බවට පත් වුණා කියා සතුටු වෙන්නට ඕනේ. අපේ පූජනීය පන්විත ස්වාමින් වහන්සේ අවස්ථාවල සමාද කියනවා අද ගන්න හුස්ම ටිකත් කටින හුස්මක් වේවා කියලා හිතන්නේ කියලා. ඒ තරමට මේකේ වටිනාකම අසීමිතයි. එනිසා අද දාස කුරාම සිද්ධ කෙරෙන මේ උදාන කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරුදාන් නොවේ අවුරුදු 5000කට වැඩි කලක්ම ගගනතලයේ සඳහිරු මණ්ඩලයෙන් දිදුලමින් වැදලමින් අපරාජිතව ගිරාජිතව තුන් ලෝක ධාතුවට සදාම් අමාකරන බෙදා දෙමින් අවුරුදු 5000ක් නිර්මලව ශ්‍රී ලංකාවේ පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු ඒකම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ත්‍රිපිටකධාරී වෙමින් ඥාන විඥාලාභී වෙමින් විපස්සනා ඥාන වඩමින් මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න සෑම කුසලයක්ම ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු ශීඝ්‍රයෙන් පිරින බුදු සසුන ආරක්ෂා කර ගැනීමම පරමාර්ථ කොටගෙන ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ථා නැමැති මේ උදාර ශාසනික ප්‍රතිපත්ති සංවිධානයේ ආරම්භ කොට අවුරුදු 50කට වැඩි කලක් පවත්වාගෙන ඉඳලා මනා සිහිනුවනින් සතෝ සම්පජානකාරීව අපවත් වී වදාළේ මහා බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් ඒ මාහිමියන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සංවිධානයේ නේතෘස්ථානයේ දිනා වැඩ සිටි අතිපූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට සෙසු කල්යාණ මිත්‍ර ගුණෝපේත අපවතු සීලෝම සංඝ පිතෘන් වහන්සේලාට මේ කුසල සම්භාර හේතුයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රත් සිද්ධ වේ සුවසේ බෝධි සම්භාර පුනු මුදුන්පත් වේ මතු ලෝතුරා බුදු බවත් වේවා කියලා අපි ගෞරවයෙන් පින්දෙමු තම තමා නමින් අභව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රා දීන්ටක් විශේෂයෙන් මේ ආරණ්‍ය සේනාසනේ දිනුවට අතහිත දේශිත අභාව ප්‍රාප්තියම් දායක කාර්කාදී පින්නතුන් වෙතොත් ඒ සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් සුගති සම්ප්‍රාප්ත කෙලවර අග්‍රාමා මහ නිවන් සුවත් වේවා ආශා කරුණාවෙන් පින්දෙමු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා දීපිදු ත්‍රිවිධාමදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය නායකංශවල සියලුම පරිලෝකීය සමතමේ කුසලානිසංස බලයෙන් සුගති සම්ප්‍රසිද්ධ වීමතු අමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින්දෙමු. එවාගේම මෙම ආරණ්‍ය සේනාසන ආදී ගෘහිත උද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක උද ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ උදාන කුසලයේ අනුමෝදන් වූ දිව්‍යමය ආයු වර්ණ සපබල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මහා සංඝ රුවනට මේ පූජන ස්ථානයේට මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝ රත්නයට හා මේ සහභාගී වෙන මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු හිතවත් මදාත් අහිතවත් සෑම සත්‍යයන්ගත් මෙම ආරණ්‍ය සේනාසිතේ සිට අවටගම් නගර ලංකාව දඹදෙව්තල මේසක්වල සීලසක්වල දසදසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්ව නිදුක් වේත්වා නිරෝග වේත්වා සෝපත් වේත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේ මේ සිදු කරන කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පූජ්‍ය ගුරුම රට මෞලමියන් පා අවභාවනා මධ්‍යස්ථාන ආදී ප්‍රති ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසට මේ ස්ථානයේ මේ කටයුතු සඳහා ව්‍යවෘතව සිටින පූජ්‍ය සුල්තානාගොඩ සද්ධා සීල ස්වාමීන් වහන්සේ පූජ්‍ය සුදම්ම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ධම්මරංශ ස්වාමීන් වහන්සේ සහිත සීලවම ගුණගරුක ස්වාමීන් වහන්සේලාට මේ ස්ථානීය දායක මණ්ඩලයේ නිලධාරී පිරිසට සමාජික පිරිසට මේ ස්ථානීය උපස්ථායක නිල මහත්මයලාදී සහභාගී වන සැමට එවැගේම සිවුදකින් ප්‍රමණ සිව්පස්යෙන් සංග්‍රහ කරන දායක කාර්යක්‍රම අපේ දූ දරු සැමට මෙලොව වශයෙන් ඇති අසනීප ආපල උපද්‍රව ගහ දෝෂ දුරු වේවා සමන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව සැලසේවා රජසොර සතුරු ගිනි ජල වාසී විස අවියා උදාද විපත්‍ය වලකීවා කායික මානසික සැනසෙල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී මුදුන්පත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධ වේවා දෙලොව සුභසත සැලසේවා සපිරි වෙරින් බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සැනසේ වදාළේ අජරාමර සාන්ත අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිත දරාගෙන පුණ්‍යානුමෝදනා දේශනෙට සමන් දෙන්න සෑම දිනම සූදානම් වී දැන් අනේ ස්වාමින් වහන්සේලාට වැඩම කිරීමට කාලයේ පැමිණ බැවින් සෑම දිනම ඕකාස වන්දාමි බන්තේ කියා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්හෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්‍ති මිනා තේ සමිජ්ජතෝ